ඉතින් දවසේ වැඩසටහන අවසන් අංකයේ වශයෙන් ඉදිරිපත් ඉතිරි වෙලා තියෙන්නේ ඒ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ඒකට ලිඛිත ප්‍රශ්න කියක් කියනවා අවුත් කැමති කියනවා අවසන්ත අර්ථ ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදෙන විට සමහර විට භූමි අනවාසේ දැනේ. ඒ අරන් දාන බලන විට එම සතෙක් නැත. එසේ වන්නේ ඇයිද යන්න කරුණාවෙන් පහදා දෙන්න. මේ වගේ ඇත්තටම එක එක දවසට එක එක දේවල් තියෙනවා. දේවල් විදියට මේ මේ මනෝ විකාර මතුවෙනවා. දෙමනවා වගේ, ඉදිකට දුවනවා වගේ, ෆෝන් කරනවා වගේ, හිරිය හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරිය වෙනවා වගේ. ඒ විවිධ විදියට තියෙනවා. ඒකට අපේ මනෝ විකාර කියලා කියන්නේ ඇසල් දඟවරු නෑ. නමුත් අර ශරීරෙත් තියෙන ආශාව වෙනකම් නිසා ජීවිත ආශාව වෙන නිසා හැමදාම අපි මෙතෙන් ඇවිල්ලා සල්. හැමදාම මෙතෙන් ගල බය වෙනවා. ඒ හේතුව මොකද අපි මේ ශරීරෙට මැස්සෙක් වහනවට කැමති. වතුර බින්දුවක් වටවට කැමති. හැබැයි මොකටද මේ බාහන කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඔතනයි යෝග එක තියෙන්නේ. මේ මැස්සෙක් වහනවට කැමති නෑ. හැබැයි මේ ගියට නැති දුක්ඛත්‍ය ආවෝද කරන්න කියනකොට මේ ශරීරයෙන් කියන්නේ තියෙන්නේ තිබේවා නැත්තේ නැති ඒවා මේ කැපකිරීම කරන එකටයි මේක හොඳටම මනෝ විකාරයක් බව ගන්නවනම් එක ධර්මයයි මේ ඥානයට ගැලපෙන විදිහට කියන්න පුළුවන් වෙන්නේ බලාපොරොත්තු වෙනවා භාවනා හරියනකොට මේ වගේ විකෘති මතුවෙනවා අනේකට සතිය කඩා ගන්න නැතුව ශරීර ආසාව පොඩ්ඩක් පාවා දෙන්න ජීවිත ආශාවෙන් දක්වා දීලා පින්නරේදී ධර්මස්ථානයක් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ළඟදී ඒකට පේනවා කියලා කියන්නේ. වෙන විදිහකට කියන මේක හොඳ දෙයක්. වැරදිට බලලා ගත්තොත් මේකම වැරද්දක් කියලා හිතලා බලනවා අරලා ගන්න. අනේ නොවි ඉදිරියට යන්න නම් මේ වැරද්ද නොකර මේ වැරද්ද මඟහරින්න යන්න කොනම ක්‍රමයක්. ඉතින් ආවට පස්සේ මේකට ලෑස්තිලා යන මනසේ ගියොත් ඒ පුද්ගලයාගේ තියෙන බාහිර දක්ෂ හිතක්. බාහිර දක්ෂික හිතක්. අන්නේ හිත නිවනට බොහෝම සමානයි. ඒ හිත ඇතුළට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. ඒක භාවනාවේ එකක් නෙවෙයි. ඒක යෝනිසෝ මනසිකාරය කියලා වෙනම භාවනක කොහොම ලැබෙන එකක් නෙවෙයි. ඒකට කියන්නේ power of thinking without thinking කියලා. ඒ ලෑස්තිලා ඉන්නකොට ඒක පාරකට දැනෙන්න ඕනේ. මේක තමයි භාවනාව. මම මෙතෙක් කල මේකේ බය වෙලා පස්ස ගැහුවා. අද මම කාය ජීවිත නිර්පේක්ෂව යන්න ඕනේ කියලා. අනේ ඒ ගතියට තමයි මනුස්සය. මොකද විතරයි මේ පවරක් තියෙන්නේ විකල්ප තියෙන්නේ. තීක්ෂණක් නැහැ. තීක්ෂණ යන්නේ ආද සාජාසික තුළ මනුස්සයෙක් කියනන්නේ අනුත්‍යක් දිහා අලුතෙන් බලන්න පුළුවන් ගැතිය. හැබැයි ඒක නැට් එකට එන්නේ. ඒකට එන්න ඕනේ අර රැඩිකල් වගේ. ඒක තමයි යෝනිසමනස්කාරය කියන්නේ. ඒක නිකන් මේ දැල්ගෙන වෙල්දිලා අම්පොක්කයි සම්ප්‍රදායයකට ශ්‍රද්ධාවේ කොහොමද අඩුයි නමුත් ඕනම කෙනෙකුට ඒකට සූදානම් වෙන්න පුළුවන් ගැතියක් තියෙන නිසා ඕනම කෙනෙක්ගේ ඕනම වෙලාවකට සමාව දෙන්න කරගෙන යන දවසට හරියන්න පුළුවන් හරිය හැම කෙනෙකුටම හරිය වැරද්දක් කරා කවදාකවත් මේ අනිවාර්යයෙන්ම මේකට උත්තර දෙනවා කියන සංකීර්ණ මේ සඳහා කරන උත්සාහය පවා ප්‍රයත්නේ පවා වඳින්න වටිනවා උත්තරේ කියන්නේ මේ වගේ දෙයක් දැන් එයි එනවා මම මේක ක්ලාස් වල යනවා කියලා යන්න යකාව කියන තරම් කල්පාට නැහැ ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව පුරුදු කරමි අරමුණේන සිත පිටවාගෙන සිටන විට වරින් වර සිත සමාධිමත් වෙන බවත් නැවතී පිටස්තර අරමුණ කරා යොමු වෙන බවත් කෙරේ. ටිකක් වේලාවක් මුල් අරමුණේම සිටිනා විට යම් කිසි කම්පැටි ආලෝකයක් මුණ ඉදිරියේ කෙනේ. ඒ දකින විට නැවතත් ආනාපානසතිය අරමුණටම සිටගත් විට ආලෝකයේ සිටකට නැති වී නැවතත් ඒ කම්පැටි ආලෝක නිමිත්ත පෙනෙන්නට පටන් ගන්නවා. මෙසේ වරින් වර සිද්ධ වී සමහර විට විකටම ආපැටි ආලෝකයේ මුහුණ ඉදිරියේ සෑහෙන වේලාවක් පවතී. මේ අවස්ථාව වන විට මිදි නැති බවද දැනේ. සමහර විට ආනාපානයද නොදැනී ගොස් ඇත. මේ අවස්ථාවේ සෑහෙන වේලාවක් සිටිය හැකිය. මේ අවස්ථාව කුමක්ද ඉදා අනුකම්පාවෙන් පහදා දෙන්නේ ඉල්ලන්නේ. එම අවස්ථාවේදී විදර්ශනාවලට සිත යොමු කළ යුතුද ඒ කරන්නේ කෙසේදයි පහදා දෙනමින් ඉතා කරුණා දායලා ප්‍රතිලාදී මේක විස්තර කරන තියෙන සරල භාෂාවෙන් කියනවා නම් ඒක සතිය නෙවෙයි සතිය ස්ථාවරක සතිපට්ඨානය කියන්නේ මේකයි අරමුණක් ආව කළු ආතාව නිල් පාටාව තමයි බලාපොරොත්තු වෙන අරමුණේ තිබුණා ටික නැති වුණත් ඔක්කොම පේනවා මගක් අය ඉඳගෙන ඉන්න මිනිස්සුෙකුට තේමා ගන්න නැතුව කංගේ ගන්න ඔක්කොම දිහා බලා ඉන්නා වගේ මම බලාපොරොත්තු වෙන අරමුණ පේනවා පිට නොපෙනී යනවා ඊට පස්සේ කහ පාට පේනවා ඊට පස්සේ කළු පාට පේනවා ඒ ඒක තමයි කහ පාට හොඳයි කළු පාට හොඳයි කියලා හිතකුත් වෙනවා ඒ සේරම ඉතුරුවක් නොතබා යනවට කියනවා විහිිත උපසතිය සතිය ඉස්තහවර වීම පිට වැඩි විපස්සනා අන්නේ අවකාශ විපස්සනා කරවන්න හදනවා කියලා කියන්නේ මේ නිකන් හම්බෙන හරකයි අම් බලන්න හදනවා ඕක පවත්තර එකයි වැඩි හැබැයි පවත්නන්න දෙන්නේ සැකයක් නැහැ. මෙතෙදි ගියාට පස්සේ දැන් මොකක් හරි කරන්න ඕනේද මොකද්ද කරන්න ඕනේ කියලා වැඩි ඔක්කොම පැත්තක තියෙදි විලිදැච්ච නැති සැකයක් අපි ඊට පස්සේ තමයි සැකේ පත්තාවක් තවත් කළ යුත්තේ මොකද්ද මේ අල්ලාගත්ත ගැම්ම මේ ඇති කරගත්ත එකලස වට ගන්න දොස් සමේ කියන මනුස්සයා වගේ ඉගර ගෙනියන්න නම් සැකේකුත් එයි සැකේකට මම අහුවෙන්නේ මේ සැකේ මාර පාක්ෂික දෙයක් මේ සංකේතන කෙලස් කියලා කියන්නේ මේ නීවරණ නැතර නීවරණයක් වෙන හොයන්නේ ආරම්භක මහා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවනම් ප්‍රපංච කුලීතු නැති තැනක ප්‍රපංච ඒක අවුත් කරන ගන්නේ සමාන විහි මේක ඥානයක් කියලා හිතලා දාගන්න. ඉතින් ඒක ඇත්තටම හිතලා කරන එක නෙවෙයි. මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙන්න මාගේ අටවල තියෙන උගුලක්. හරි පාරේ යනකොට සැකකර. වැරදි පාරේ යනකොට කොඩි ගාගෙන යනවා. වරදිනේ හිතකවත් නැහැ. කාගෙන යනවා. හරි පාරේ යනකොට අරුදුකන්නෙත් නෑ සමථද දන්නෙත් නෑ විදර්ශනාවක් දන්නෙත් නෑ කොහොම විපස්සනාට හරවන්නද ස්වාමීන් වහන්සේත් ළඟ නෑ කොහොමද මම මේක කරන්නේ කියලා කොහෙදෝ නැති සැකයක් විදියට ගෙනලා අර ඒක සැකයේ කියන ධර්මයට විවිධ එක දෙයක් කරන්නේ මේක එනකොට කියන්නේ බොරේ කොට පෙරදොරුමක් කරගනි මම කරන්නේ මගේ යතියේ කම්බියර් යුනිවර්සිටි වගේ ඊළඟ පවත්තන යනවා මේ කියලා. තමන්ට සරල තමන් විතරයි නොදන්න දෙයක් නෙකේ නෑ. මේ ඇති කරගත්ත දේ රැක ගැනීම සඳහා. මන සංකදාණය ඉතින් ආරක්ෂා තීරණ දැනුම තමයි රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන්නේ. ඒක විප්ලවීය විදිහට හිතම නැති වෙන එක හිතන්නේ සැකකිරීම සාධාරණ. ඒ නිසා මේක වෙන්නේ පහන උගා දුරු කෙරේ. ඒ සැකේ විල්ලෙත් දැනතු එයාට තැන තත්ත්වයක්. ඒකට කරන්න දෙයක් නෑ. මොකද අපි මෙතෙක් කල ජීවිතේ කරලා තියෙන සැප කරනවා. ඒ පුරුතර තමයි සැකේ හේතුව දැනගෙන අයින් කරන්න යන්නත් එපා. එයා ඕර්ධයක් කරද්දී මේකේ මගේ සත්‍ය කතා ගන්න හොඳ නෑ. එකලස කතා ගන්න හොඳ නෑ කියලා යනකොට වෙන්නේ මොකද්ද? සත්‍ය ස්ථාපනය කිරීම. සත්‍ය පටල කිරීමට අපි සහයෝගය දෙනවා. සත්‍ය උත්තර වටනදී ඈතින්ම දැනගෙන එයාගේ පැත්තට දෙදී යන්නේ. ඒ නිසා ඒක නිවෙන්නකොට භාවනා හරි පැත්තට. මෙච්චර හරි ගිය සැකයක් ආවොත් තමන්ටම තමන් ලකුණු වැරදි ලකුණු දා ගන්නවා. වරදොල තේරුම් අර ගන්නවා. ඒක තමයි මේ මේ මට්ටමට ගිය කෙනෙකුගේ භාවනාවේ එකම බාධා. හැබැයි මේක නැවත නැවත කරනකොට එකම දෙයක නැවත නැවත මුහුණ දෙනකොට මේන සාකච්ඡාවක් නොකර කාලානුකූලව තමන්ටම තේරෙනවා මේ දිගට කියන මල්ල ඔබ ඔබ බලන නරකයි සිහියෙන්ම පිටට කරනවා අර ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී ඇතැම් විට ශරීරයේ නිදණී යාම ඇතැම් විට ඉතා සැහැල්ලු වීම ඇතැම් විට ශරීරය ඇතුළට පිටට චලනය වීම වැනි අත්දැකීම් සත්‍ය අවබෝධය අතර සම්බන්ධය කුමක්ද සම්බන්ධයක් ඇද්ද යන පහදා දෙනමින් කරුණාවෙන් කරුණාවෙන් ඉලා සිටිනවා මේ කියන ලක්ෂණ වලින් පෙන්නන්නේ ශරීරය ශරීරේ මං කියන දේ අහන්නේ ශරීරේ වැඩ කරන්නේ මට ඕන දෙයට නෙවෙයි ඒක සත්‍ය කියන්නේ අනාත්මත්‍ය කියලා කියන්නේ අනාත්ම ධර්මය කියන්නේ මට අනුමත කරන්න බෑ මම හරි කැමති සත්‍යයෙන් ශරීරේ මේ විදිහට තියනවා දකින්න අනිකක් කැමතියි නම් අනිකක් ටිකක් මං කැමතිලක් මට ඕන විදිහට කියන්නේ නෑ ඒක තමයි තුන්වෙනි දෙවන කියලා ත්‍රිලක්ෂණ තුන්වෙනි එක මට මේක ආණ්ඩුවට්ටු කරන්න බෑ මට වශයේ පාස්සන්න බෑ කොහොම කරත් එයා යාවි වැඩි කරගන්න. ඒක බාරගත්තයි කියලා ලැජ්ජ වෙන්න දෙයක් නෑ. මොකද බුද්ධාගම කියනවා බෙදෙන සත්‍යයක් නේද? ඉතින් මේ මේ ශරීරය චාරයක් නැතුව ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ ලෝකේ පවතින සම්මතේ ජීවත් වෙනවා. කොච්චර ගන්න නැතුව ආ ශරීරයේ වැඩපාර කටයුත්ත පිටෝන විදියට නෙවෙයි. ඒක න්‍යාය පත්‍රයකට වෙන්නවා මායාවේ න්‍යාය පත්‍රය. මගේ න්‍යාය පත්‍රය නෙමෙයි එහෙනම් කිව්ව කියන්නේ ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒකට වශයේ පාත්තන්න බෑ. ඒක දුර්ලභමක් නෙවෙයි. ඒ වශයේ පාත්තන්න බැරිදී වශයේ පාත්තන්න පුළුවන් කියනවනම් අමනකම. මාරිකමක් මොඩකම. මේක වශයේ පාත්තන්න බෑ කියන එක බුදුහාමුදුරු පිළිගත්තදී අපි බුදුහාමුදුරු අනුව යනක් වෙනවා. ඒකකොට මේක පශ්චාත්තාප නොවි මේකේ මුලැමැදාගේ පස්සරට බලائیں. පාලනය කරගන්න දරුවෝ මේක වැක්කෙනවා, විහාරන වෙනවා, මෙහාට නැවෙනවා. ඒක න පස්සත්තාප වුණොත් මාර්ගපක්ෂික වෙනවා. දැන් මේ අස්පනාදි සිදු වෙන දෙයක් මගේ මනාපට සිදු වෙන එකක් නෙවෙයි. මගේ මනාපට වාසනක් දැයි කියලා මේකට සිද්ධ වෙද්දී ඒක අස්පනා පිට සිදු වෙන දෙයක් විදිහට දැක්කන්න පුළුවන් නම් ඒක විශාල විරක්තියක් අවශ්‍යයි. විශාල පෙරහුරුවක් අවශ්‍යයි. ඒ උනාට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැතුව දිගට පවත්වාගෙන ගියොත් අතවාසියට මොකද හම්බෙන්නේ? ඉස්සරහට මේක සිදුවීම අඩු වෙන පටන් ගන්නවා. බය වෙන තාක්කල් වැඩි වෙනවා. බය නැතුව මේක බාරගන්න තාක්කල් පරණයට ප්ලග් වෙනවා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේදී පළමුව තමන්ට නිදුක්ති නිදුක් වේවා නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරන ලෙසට උපදෙස් ලැබේ. එසේ කිරීමෙන් තමන් කෙරෙහි තණ්හාවක් උපදින්නේද? එයින් අස්මිමානය මම මාගේ යන සිතවිල්ල ඇතිවන්නේ ඇතිවන්නේය පහදා දෙන්න. ඔබට දෙවියන් සරණ බලන්න. ඒක නිසා මේ කියන්නේ මෛත්‍රී භාවනා කරනකොට ආනාපාන සති භාවනා වගේ ආදීනව නැති එකක් නෙමෙයි මෛත්‍රී භාවනා. මෛත්‍රී භාවනා පටලවාගත්තොත් ඒ හරහා රාගෙට එන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාවේ ඈත හතුර තියෙන්නේ ළඟ අපි මෛත්‍රී භාවනා කරන්නේ ද්වේෂයට විරුද්ධ වෙන්නේ. නමුත් වරදක් කියලා ඈතින් ගිහලා ආයෙත් ඒ නිසා මෛත්‍රී භාවනා කරනකොට ආනපන භාවනා වගේ ආදීනව නැති නෑ. ආදීනව දැනගෙන කෙරුවොත් වැඩ ගන්න පුළුවන්. ආශ්‍රාද වැඩි. ප්‍රයෝජන වැඩි. ආදීනව තියෙනවා. ඒ නිසා මේ ආනපන සත් භාවනා වගේ ආදීනව අසු උතුුණ බුදු ආරෝ උතුම් කරලා තරක භාවනාව ඇර අනුසහන නරක නැහැ. නමුත් කරුණාව කෙරුවොත් ද්වේෂය නරක. මෛත්‍රී කෙරුවොත් මම සාගින් නරක. ඒක නිසා ඒවා දැනගෙන පාවිච්චි කරන එක දෙහිතක සයිකිටික් සහ ආර්ථිකික් දැනගෙන පාවිච්චි කරනවා. ඒ දෙවි හැටියට වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මේ බේත 100 100ක් හොඳ එකක් නැහැ. ලෝකෙ මොනම බේතක්වත් නැහැ. සියලු දෙයක් තුළ වේදක්. හැම බේසකම සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. හැම බේසකම ආෆ්ටර් ඉෆෙක්ට් තියෙනවා. ඒක දැනගෙන ඒක අයින් කරලා මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ තමයි අයිත් වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ලන්නේ කොහොමදයි? දැනගත්ත කියලා විසි කරන්න එපා. ඒ වගේම සියලු සාරය කියනවා මේ සාර බහුම කිසිම වැරද්දක් නැති සියලු දෙයක් හොඳ දෙයක් නෙවෙයි මයිකේ. අයිතිය තියෙන්නේ ද්වේෂය මතුවෙච්ච වෙලාවට ඒක නැති කිරීමට නෑ කුෂ්ඨ මතුවෙච්ච වෙලාවට ඇඟේ ගන්න දෙයක් මිස රූපලාවන්‍යයට ගන්න එකක් නෙවෙයි මයිති. කුෂ්ඨ රෝගයට කාණ දෙයක් නෙවෙයි. අද ස්වාමීන් වහන්සේ එක්තරා ධර්මදේශනාවකදී දේශනා කරන ලැබුවේ කාමයේ වර්ධවක් ඇසුරුන අය ශ්‍රී ආත්ම ලබන බවය. ඒ නිවැරදිද? එසේනම් ස්වාමීන් වහන්සේ යසෝදරා දේවිය, මහා මායා දේවිය, මහා ප්‍රජාපති දේවිය, සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාව නව සුළුමව වූයේ පහදා දෙන්න. උපවාසයේ දෙවොත් කරන පරිදි. අරකේ වගේ කියනවනේ මම යසෝදරා කියනවා මේක කාමීත්‍යචාර කිරුවේ නැහැ කියලා අපිට වෙන් කරන්න බෑ. තරමේ දුක් වෙනවා. මහා මායාවක් කරන්නේ ඒක නිසා කියන්න බෑ. නමුත් අපි පරීක්ෂා කරන සමහර තැන් වල සාධකනන්සේ මෙන්න මේ වැරද්ද කෙරුවොත් මේ ආධිනව ලැබෙනවා කියලා සම්මතක තියෙනවා ඒ අනුව මේකත් ඒකක් වෙන්නේ තියෙනවා ඒකත් ඉසර අසත්පුරුෂ දාණය දුන්නා පොතබැදුරන්ට උපදෙස් දීලා යම් පොතබැදුර කරන්නේ විශාල කවඝාතනාදී පූජා ක්‍රම අතහැරලා බුදුහාමුදුරුවෝ කියන මොකලේ වනතර කරා. නමුත් මෛලිකා විසින් උසලදියෝ දැක දැක දන දන කාමීච්ඡාචාරය කරා. කුසතුරු දීලා කිව්වට පස්සේ මල්ලිකා බිසෝදුව බලපු ජනේලේ වැරද්දක් තියෙන්නේ. કોઈ ජනේලෙ බලුවාම පේන්නේ ඕක තමයි කියලා ඔබතුමා හිතේ ඉන්න මට පේන්නේ එහෙම තමයි කියලා බොරුවක් කියනවා. එතන රසය පාවතේ. අසද්දෝස දානෙදී කුසල රජුනවා. ඉතින් කුසල රජු හැමදාම එනවා බුදු අනුකලාවට මල්ලිකා බිසෝ කොහෙද ඉපදුනේ කියලා. බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහන්න බැරි වෙන විදිහේ ඔළුව පොඩ්ඩක් වෙන පැත්තකට ගෙමු කරලා ඉන්නවා. මොකද අහුවනම් කියන්නේ වෙනවා අසයි. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්නේ අසද්දක ධර්මයේදී ප්‍රධානම උපාධිකාව. කුසලති වලටකට කරන කාම විචාරය කරලා තියෙනවා. ඒක කුසලති බැට්ටා. බුදුහාරි මොරේ. කුසලති තුන බොරුවක් කියන බේද. ඉලක්කය. ඒක රාමිතකාරී කියන එක එච්චරම අමාරු දකින්නේ. ඒකේකට කාලයක් කෙරෙනවා. ඉතින් ඒ නිසා එහෙම උනායි කියලා අසෝදලා වෙන්න බැරි කමක් නැහැ. සාකා වෙන්න බැරි කමක් නැහැ. සුජාතා වෙන්න බැරි කමක් නැහැ. ඒකට ඒව ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙනවා. ප්‍රධාන කුප්පති දීලා ඒ කරපු වැඩි ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙන නිසා මේ කර්ම විශ්ව අපි යොදන විදිහට වේචී ක්‍රමයට අනුව නමනදු කර්ම විශ්ව ගැන ඕනෑ දෙයක් කල්පනා කරන්නේ තුන්මත් කරේ. ඒ උදේට කියනවා හිතන්න බෑ ඒක බුදුහාමුදුරෝ මේ සාමාන්‍ය ප්‍රමාණ කෝණ ටික පෙන්නලා දීලා තියෙනවා. ඉතින් එහාට අවුලක් ඒක බුදු කෙනෙක්වත් ඉවරයක් කරන දේශක කරන්නේ ලෝක විශ්ේ කාර්යයේ සත්‍යවිශ්ේ වගේ දේවල් උම්මත්ත කරන සුළුයි. ඒ නිසා අපිට ඒක පිළිබඳව පූර්ණ සාර බහුම නැත්නම් සාරවත්න අදහසක් කියන්නේ උන්චි ටිකක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක තමයි අපි කම්මචකතා ඥාන සම්මාදී කියලා ඇති කරගන්නේ. නමුත් ඒක පිළිබඳ පූර්ණ තිරේ පිටිපස්සේ වෙන දේ සර්කිට් එක දැනගන්න පුළුවන් තරම් ශක්තියක් නෑ. දන්නේ බුදුහාමුදුරුවෝ කියාපු ටික විතරයි. මේ මේ මේ විතර තර්කය අනුව ඒක මේ ඔප්පු කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න මේ තර්ක න්‍යායයෙන් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සත්‍යේ පුද්ගලෙක් නැහැ යන කාරණය හොඳින්ම අවබෝධ වී ඇති මුත් හැම විටම සත්පුද්ගල සංකල්පය සම්පති ලෝකයේ පැහැදිලිව පේන්නට තිබෙනවා. එය මගහරවා ගන්න කෙසේදයි පහදා දෙන මේ හිතා යටහත් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලන්න පුළුවන් දෙන්න බැරි කමයි තියෙන්නේ. ඔය ඕම් දෙන්න පුළුවන් දෙන්න බුදු ආගම රාවකමාරට වෙනවනේ. ඒක කරන්න බෑ. ඒ නිසා අපේ හිත දෙබිලි. අපේ හිත චපලයි. අපේ හිත වංචනිකයි. අපේ හිත ශාකයි. ඒ නිසා සත්‍ය දෙකක් තියෙනවා කියලා බුදුහාම දේශනා කරලා තියෙනවා. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. පරමාර්ථ සත්‍ය පේනකම් කවදාක සම්මුති සත්‍ය පේන්නේ නැහැ. සම්මුති සත්‍ය පේන කවදාක පරමාර්ථ සත්‍ය පේන්නේ නැහැ. මේ දෙක අතර හිත මේ සංසුලක් වගේ වැඩේ. මේකට යනවා මේකට යනවා යන වේගය අල්ලන්න බැරි තරම්. ඒක නිසා අපි කරලා තියෙන්නේ මේ වේගයට සාපේක්ෂව එනකන් සතිය වඩනකොට පේනවා හිත කොච්චර චපලද කියලා. හන්දරන් චපලන් චිත්තක්. මේ චපල හිත මුල් කරගෙන යන ජීවිතයක් තමයි අපි මේ දානසල්කාරී ඒ හිත අපට කරන හානිය නොමග යාන සුළු බව දන්වීම සඳහා මහායාන පුත්‍ර සඳහන් කළා තියෙනවා මොරෙක් තම පුතික්ෂේ සලකා වර්ධවා ගත්ත කෙනෙකුට යම්හා සමාන හානියක් වෙනවද ඒ වගේ තමන්ගේ හිත මම කියා ගන්න මිනිහට හානියක් වෙනවා මොකද ඒක වැඩ කරන්නේ අපි ලව්ව જાතිය බෝ කරන්න මිසක් ආ වෙන මොනම එජෙන්ඩාවක්වත් පිටත් වෙන්නේ. ඉතින් ඒකයි තියෙන්නේ. වර්ගයබෝකකින් විස්තර. ඊට අමතරව අරසාව තියෙනවා. ඉතින් අපි කියන නෑ නෑ අපි මේ සාමිත්‍යජාට වෙනත් ඥාන අපි ඕම් මේ හැදිච්ච සාන්ත සුන්දර සදා සාන්ත දාන්ත තීන්ත කෝලු කියලා හිතා ඉන්නේ. මොකද එජෙන්ඩා එකේ RNA DNA ලක්කම දෙන්නේ එක පරිදි. ජාති භෝගිකේ විතරයි. ඉතින් ඒකට විරුද්ධ යන සත්‍යනදී හිතා ගන්න අපිට කරන්න වෙන දේ. ඉතින් අපිට මේ හිත ඇචුවක් බෑ නේද? මේ හිතක් නැතුව කරන්න බෑ. ඒක නිසා අපි මේ හිත කියන හැම ලනුවම කන්නේත් නෑ. හැබැයි හිත විරුද්ධ කරගෙන යන්නේත් නෑ. එන්න මේ මේ කබේ විදිනවා කියන්නේ නෝක. ඒ නිසා සම්මුති සත්‍ය කියනවා අපි සම්මුති සත්‍යෙත් කියේ. හැබැයි අපි ගන්න පරමාර්ථ සත්‍ය නෙවෙයි. පරමාර්ථ සත්‍ය නෝර ගන්න ඕක නෙමෙයි සම්මුති සත්‍ය කියලා. මේ දෙකටම අතරමැද මේ චලනයේ වෙන හිත ප්‍රතික්ෂේප කරලා බෙල්ල කපාගෙන සියදීනේ හානි කරගෙන මේ කරණක් බෑ. නමුත් බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාව වරා යනකොට මේ හිතේ චපල කරන වෙනස් වෙන සුළු ගතිය මෙතිකයි කියලා තේරුම් ගැනීම තමයි අනිත්‍ය ධර්ම ලැබෙනවා කියන්නේ. ඒක දුක පිණිසමයි පිට තියෙන්නේ. හිත හිතලා කරන කාටාක සමුච්චක වෙන්නේ. මොහිතයි මේ සිදුවෙන හැම වෙලකම සැප දුක දෙන්නේ. හිතලා කරන හැම දෙයක්ම. ඒක නිසා දුකමයි අපි මේ හිත හිතා ගන්නවා. ඒක පාලනය කරන්න බෑ. ඊට පාලනය කරන්න බෑ. අය පාලනය කරන්න බෑ. ඉතින් ඔබ දෙන්නේ හිතන පාලනය කරන්න බැරි බව පිළිගැනීම නම් ගන්නවා. දැන් පරාජය පිළිගැනීම. ඉතින් ඒක සත්‍ය නම් ඒක පිළිගත්ත දවසේ ආතතිය නැති වෙනවනේ. ඒක පිළිගත්ත දවසේ ලා අසහනෙ නැති වෙනවනේ. දෙවිතරින් නැති වෙනවනේ. ඒක පිළිගන්න තියෙනවා. මේක මොහොන්ජල්කමක් පරාජය පිළිගැනීමක් කියන වෙනුවට හොඳටම හිතට අවස්ථාව දීලා කායට අවස්ථාව දීලා බලන්න. ඒකට ඒ පාලනය කරන්න බෑ. ඒ පිළිගත්ත දවසේ අසාරය. ඒ පිළිගත්ත දවසේ ආර්ථ කියන්නේ ඒ නිවන කියන වෙනමනක්වත් නෙමෙයි අසාරය නෙමෙයි ආර්ථික නැතර. ඒක මෙලොවදී ලබන්න පුළුවන් සාක්ෂිය තමයි මම දැන් මෙතන ඉන්නකොට ආර්ථික. මම දැන් මෙතන ඉන්නකොට ඔය මේ අසහනෙ නෑ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා අපි කොච්චර ඒකට උදව් කරනවද එහෙම නැත්නම් මම දැන් මෙතනින් පන්නලා සම්මුතිය ඉන්නවා ඒක තනිකර තමන්ගේ පුරුෂවචන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන එක ਸਰබලධාරි දෙවියන් වහන්සේ කරන එකක්වත් අල්ලපු දෙවියන්ට ඕනීමක්වත් නැත්නම් අවුල් වෙන එකක් නෙමෙයි. අපිට දෙකම දීලා තියෙනවා කොහොමද ගන්න. මනමේ කුමාරි කඩුව දෙන්නේ මනමේ කුමාරයාට ප්‍රශ්නද. එනිසා කඩුව අපේ ඇතේ තියෙන්නේ. අදක කියන්නේ දුන්නා කියප තීන්දුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පරමාර්ථ සත්‍යෝ පරමතු සත්‍ය කියලා කියන්නේ අරමුණු පිටියක් නෙවෙයි යතුරුන් තියෙන. ඇරලා මන හැම වෙලාවෙම තමන්ගේ චේතනාවකින් දැක දැක දැන දැන අපේ හිත වර්තමානයේ පන්න. පරමාර්ථයේ පන්න සම්මුතිය ඉරෙන්න හදනවා. ඒකෝට සම්මුතියට යටවෙනවා. නමුත් පරමාර්ථයෙන් අපි 100 100ක් දුරු වෙන්නේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ මේ පරිදින සටනක් වගේ කරන කෙනා තමයි යෝගාවචරය කියන්නේ. ඒ ඒ සටන හරි වටිනවා. පරිදින සටනක් වගේ තේන්නේ ඒ සාහිත්‍ය ඕනට වැඩි පිළිගන්න යන්න එපා. ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ඒ ඉතේ තියෙන මේ දෙවුරේ දෙකොණේ අන්ත දෙකේ වැඩි වැඩි යන මේ ශීඝ්‍ර ගමන දෙකේම ජීවත් වෙනවා වගේ කියලා කියන්නේ. ඒක මේ නෑසකදී විද්‍යාවෙන් හොයාගත්ත non local reaction කියන එක තමයි කියන්නේ. ඉලෙක්ට්‍රෝනයක් හරකෙන වේගයේ කොච්චරද කියනවනම් ඒක බලාපොරොත්තුක් වගේ පේන්නේ හැමතැනම ඉන්නවා. හරියට මීමැස්සගේ තට්ට වගේ. ඉදිරියට මීමැස්සගේ තට්ට බලාපොරොත්තුක් තියෙනවා. හැමතැනම තියෙනවා. ඒ තරම් වේගයෙන් කරකිනවා. ඒ නිසා මේක කරන්නේ නැහැ. අට ක්‍රියාත්මක කරනකොට බලාපොරොත්තුක් වගේ. ඒ වගේ තමයි අපේ හිතත් අපි හිතන්නේ නිත්‍යයි දුකයි සුබයි කියලා. එතකන් මේ වගේ ප්‍රශ්න අහන්නත් මේ වගේ ප්‍රශ්න කියලා කල්පනා කරන්නත් වෙයි. අපි කොච්චර ප්‍රශ්න ඇහුවත් ඒ හිතේ තියෙන ඒ චපල කරන අනාත්ම தත්ත්වෙ පිළිගන්නත් අපි සත්‍යයට විරුද්ධව සටන් කරනවා. සත්‍ය කිසිම බාධාවක් නැහැ. ඕනම පිළිගන්න සුදුසු වෙලාවට පිටක වැදින්නේ ඇස්ති. ඒක කර්ම ගෙවෙන්න ඕනේ. හෝඩකම් ගෙවෙන්න ඕනේ. ප්‍රතිපදා ඍජු වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. මේකට ශ්‍රද්ධාවක් තියෙන ඒකට හම්බෙන් වගේ වෙනවා. සමස්ත තමයි ආම්බේ වුණත් මේ නිසා මේ යන ගමනේ හදිසි වෙන්න එපා. යන්න යන්න යන්න යන්න අර උත්තර ලැබලා නැවත නැවත කිලිමින් ටික ටික ටික ටික මේ හිතේ චපලකම වෙනස් වෙන සුළු බව තේරුම් ගත්ත දවසේ එක්කෙනෙකුට මුළු ලෝකෙම තේරෙනවා. හැම කෙනාගේම මනසම තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ මනස තේරුම් ගන්න. ඒ නිසා ටිකක් හිතේ කලබල වෙන්න කියන්නේ. ගල්තේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව විදර්ශනා භාවනාවට හරවා ගන්නේ කෙසේදයි පාදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉඳලා තියෙනවා. සක්මන් භාවනාව කියන්නේ විපස්සනා වේදාන කොට හරවගෙන වතුර දෙක ගැටි දෙන්න ඕනේ වතුර ගන්නකොට දෙක ගැටි අන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වූ මාත ශරීරයේ තද ස්පස්නයක් පිට වෙනවා දැනෙන්නට පටන් ගනී. ඒ දෙස මා සතියෙන් බලා සිටි ටික වේලාවකට පසුව රස්නේ ගතිය පහවී ගොස් ශරීරයේ සුවයක් දැනේ. ස්වාමීන් වහන්සේ රස්නේ ගතිය බලමුව දැනෙන්නේ කුමක් නිසාද? පහදා දෙන තේකවා. ඒක ඉස්සල දැනෙන රස්නේ ගතිය පස්සේ විවේක ගතියක් ඇවිල්ලා වෙනස් වෙන සුළු ගතිය පෙන්වන්නයි හදන්නේ. ඒ නිසා අරකා එන්නේ ඇයි කියලා නෙවෙයි අහන්නදී ඒ කාව පස්සේ ආය විවේක ගතියක් වෙනවා. සත්‍යයේ දෙත්‍යයක් වෙනවා. නැති ගතියක් වෙනවා. මේ දෙක අතර තියෙන මේ වෙනස තමයි විදර්ශනා. එනත්තම් විපරිණාම. ඇත්තක නැති වෙනවා කියලා කියන්නේ. අනිත්‍යතාවය කියලා කියන්නේ ඒකෙදී අපි මේ අතේ කාශයක් ගන්න ඇයි මේ මට මේ ඉස්සරහදීන පැත්ත විතරක් පේන්නේ කියලා කවුරුද යවුවොත් නිසා එක කල වලපා අනිත් පැත්ත එක තියෙනවා. ආශක්තියම දෙපැත්තම තියෙනවා. නමුත් අපේ හිත අධ්‍යාත්මයේ මාර්ගයෙන් එක පැත්තක් වහලා කතා කරනවා. ඇයි වස්තුනේ? ඒකම නියමිතේ ඊට පස්සේ ආයෙ හිතනුමයි ඒක වර්ධනේ හිතනවා. ඒකෙන්නේ කායරත් වෙන තමයි මේ දෙක සාපේක්ෂතාවය. හැම වෙලාවෙම එකිනෙකා මත පිටලා තියෙන්නේ. ඉතින් මේ දෙකම බලන්න දෙකම වල සාපේක්ෂතාවය තේරුම් ගන්න අපිට ඒකාකාරීකමක් නැහැ, ඊවසන ශක්තියක් නැහැ. අපි එක එක ධර්මතා වෙන වෙනම සාධාරණීකරණය කරන්න ආවා. ඒක අපේ හිත මේ අධ්‍යාපනය කරපු කප්පාදෝෂ විද්‍යාව. බුදුජානකෙ පෙන්වන්නේ හැම දෙයකම ප්‍රතිසං භාවය බලන්න කිසිම දෙයක් ලෝකේ සැපකට ඉන්න බෑ දුක නැතුව. දුකකට ඉන්න බෑ සැප නැතුව. ඒ නිසා මේ දෙකම වෙනකම් දෙකම දකින්නකම් විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන දෙයක් ඇත්ත නෑ දෙක බලනකොට සැප දුක දෙකක් ගත්තත් ලාභ පාඩු දෙකක් ගත්තත් මේ සුඛ වේදනා දුක් වේදනා ගත්තත් යථායස ගත්තත් ඒ දෙක එකිනෙකට ප්‍රතික්ෂේපයි. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ මේ දකින්න හේතුඵල ධර්මයක් කියලා. ඊවසීම විතරයි අතරමැද. එකක් දැකලා හදිසි විනිශ්චය වලට යන්න එපා. ඇයි එහෙම නේ කියලා අහන්න එපා. ඒකට අනිත් පැත්තට දැක්කේ අවස්ථාවක් නැතිනවා. අර වෙනම ඉවසගෙන බලන ලක්ෂ වාරයක්. එතකොට පේන්න ඕන ධර්මයේ මේක රූපේ විසීම අරහතේක කරගන්න. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුතියන් වහන්සේ මස්මාළු වැළඳීම ප්‍රතික්ෂේප නොකලේ ඇයිදයි පාදා දෙන සේක්වා. බුදුහාමුදුරන්ගේ ඥානවල මම කියනවා මට මේ බුදුහාමුදුරන් කියලා වාක්‍යයක් බෑ මෙන්න ඉන්නවා කියලා ඒක ඇපිල් කෝට් එකට දාන්න නඩු සාමාන්‍ය සාවිත දාන්න බෑ පොලිස් කෝට් එක නන්දි සුප්‍රීම කෝට් එකට දාන්නත් බැහැ. පොලිස් විභාගයෙන් දාන්න පොලිස් විභාගය. අපිල් විභාගයෙන් දාන්න අපිල් විභාගය. මේ අර්ථ මේක දාපු ගමන් ඔය මේ මොකද නීතිය දන්නේ. සාමාන්‍ය තියනවා මේ සමීපදී ඉන්නවා ගොඩ දෙක දෝරු කියන උන් කියලා දෙනවා මේ නඩුව දාන්න පොලිස් විභාගය. මේ සුප්‍රීම කෝට් එකේ මේක අපිල් විභාගය කියලා. ඔය පොලිස් කෝට් එක දානවා අපිල් කෝට් එකට දානවා නඩුව ගන්න විසිකෝ. නිසා බුදුහාමුදුරුවෝ මේකට පොඩ්ඩක් ඉන්න මයිත්‍රි බුදුහාමුදුරුවෝ අහගන්න. මොකද ඔබ ආංශයේ මේ ඉඳගෙන ඉන්නකොට ඔහොම ඉඳගෙන. අපිට මේ අනුන්ගේ දේවල් හොයලා ඉන්න නිසා මේ මට මෙතන තනිකර ඉඳගෙන ඉන්න පුළුවන් දෙයක් කියලා මේ කරන්න පුළුවන් දෙයක් ඇත්තකදීදී ඒක හීනෙකවත් හිතා ගන්නකොට ශේෂ්ඨයන් පිළිබඳව විසරද වෙන්න හදනවා. ඕක තමයි කියලා කියන්නේ මොඩකම්. අදාහරණයක තමයි ප්‍රමාණ ගන්න බැරි දෙයකට යනවායි කියලා කියන්නේ වරිගෙන අහගන්න. ඒ කලියුත්ත තියෙන බුදුහාම කලියුත්ත තියෙදී අපි ඒ කලියුත්ත පැත්තක තියෙදී ඉතාලෙන් බැරි දේවල් වුණා ඒක කාගෙත් මනසක තියෙන සුබක්. මේකට ඥානය කියලා තේරුම් ගන්න එක විතරයි භයානක අකුසලයි. පිස්සු කියන්නේ. ඔබ ඥාන නෙවෙයි. ඔය ප්‍රශ්න තනියමක් කරන්නේ වර්තමාන ජීවත් වෙනවා වේද කලියුත්ත තියෙදී අපි අල්ලපු දෙකර දේවල් හොයලා ඈත තියෙන දේවල් හොයනවා. කරුණා කරපස්සට පිළිතුරලා તો දාංශවා බිස්නස් නතර කරලා කරන බිස්නස් එක කරා. ඒක තමයි. අර ලිඛිත ප්‍රශ්න ඉවරයි. නමුත් ඒ වගේ මම මේ කියන දේවල් නිසා අනිකට තවත් ප්‍රශ්න මතුවෙනවා දන්නේ මේ මේ ක්‍රියේටිකලි කියලා කියනවා අපි ඒක ඩවුන් කරගමු. ඒකත් අපි මේ පරිච්ඡේදය නිමා කරන පිටුවට අපි පත්ලා තියෙනවා. කියන්නේ මොකද අපි අර මේ සීපත් කරනවා කිව්වේ මේ ඔය එනවා අපි ආර ගන්නවා මේ වෙනකොට වෙන සභාවට මම තියෙන ප්‍රශ්න නැතයි කියලා. ඒක නිසා මේ ප්‍රතිතර නිමා කිරීමට කලින් කලින් නිවේදන වගේ පිළිබඳවයි අවධානය යොමු කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇත්තටම තියෙන මොදක් කිරීමක්. මෙමය ලිඛිතව කියන්නේ කියුවා මම හිතනවා කාරණා සභාගත වෙනවා කියලා. මිත්‍රලහා අමිත්‍රකල භාවනා වැඩසටහනකට නිතර සහභාගී වූ ශිරෝමි විතානච්චි මහත්මිය පසුගිය අප්‍රේල් මාස 24 වෙනි දින එංගලන්තයේ අපාප්‍රාප්තිය. ඒ වෙනකොට වයස අවුරුදු 57ක්. උපතින් කිතුනකු ඇය උත්සාහ බලනගෙන මහත් උත්සාහයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුණ අයකි. එතුමියට අපි සිහි කරන ලද පින් අනුමෝදනා පින් අනුමෝදනා වේවායි පතමු මේක අමිතිදල කියමින් පිළිම දෙනවා ඒක කියලා දෙනාම සාධකාරය පාත්තන්න ඒකෙන් අපි මේ සාධාරණ ලිඛිතව දීලා තියෙන කාරණාවට අපි අනුමැතිය අනුසාර ලැබලා දෙනවා ඉතින් අපි කවදා හරි මේ විදිහට නැරෙනවා එදාට කච්චි අපි ගැන මෙහෙම කියයි ආදි කියන ධර්මම කවදා හරි හැම එකම කම්බස් වෙනවා ඉන්න කට්ටියකින් කරන්න තියෙන්නේ අන්නේ සාදු කියන එක ඒකත් හොඳ සම්ප්‍රදායක් නේ. ඒක පිටිකරනවාසේ දකින්න කුල චාරිත්‍රායි. මරුණත් නැහැ තමයි අරින්නේ නැහැ කියලායි බඩේ මිනිස්සු කියන්නේ. බඩේ මිනිස්සු අතර ඉන්නකමොත් නැහැ කරනවා. අපි නෙවෙයි. මරුණත් සිහිපත් කර කර තියෙනවා. ඒ නිසා අපි දුරදි කියන සම්බන්ධකමක් තියෙන එක ධර්ම ඥානීත්වය කියලා කියන්නේ. ඉතින් ඒ ධර්මඥාතිත්වයේ තියෙන කෙනාට විදේශයක් කියලා එකක් නැහැ කියලා. විදේශයක් තියෙන්නේ අපි උච්ච කරාන විතරයි. ධර්මඥාතිත්වයේ කරාට කොයි දේශෙට ගියත් ස්වදේශයට කවුරු නැදට ගියත් ඥාතියින් තමයි. ඒක ඇත්තටම අපේ පෙර කරපු පිනක ආශ්චර්යයක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට වෙත පැමිණෙන හැම කෙනෙකුටම ඒ නෑකම, ඒ සහෝදරකම, මේකට ඕනෑකමක් තමයි. ඒකට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. මෙතන නින හැම කෙනාටම මේ අප්‍රමාදී කියලා දෙන්න ඕනේ. සතිය කියලා දෙන්න ඕනේ. එළඹ සිටීම කියලා දෙන්න ඕනේ. එහෙම එළඹ සිටිනකොට අපි එළඹ සිටින්නේ ලංකාවේද පිටරටකද පැරණද නැද්ද යන්නද පිළිගන්න. එළඹ සිටීම සම්පූර්ණ මානව ධර්මයක්. ඉතින් ඒ අතින් අපි ධර්ම ඥාතිත් එක්ක කරන විශාල පවුලක්. ඒක අපි උත්සාහ කරන ඕනේ හැම වෙලාවෙම ඥාතින් වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්න වෙන දවස පුළුවන් වැඩි වේලාවක් එළඹ සිටි සීයෙන් ගත කරනකොට අපේ ඥාති ධර්මයේ සම්පූර්ණ කරා වෙනවා. අපේ කොටසත් අපේ යුතුයකමත් ඉෂ්ට වෙනවා. ඥාති ධර්මය සම්පූර්ණ වෙනවා. ලෝකකට ආදර්ශයක් තියෙන නිසා අපි මියගේ කෙනෙක් වුණත් අරමුණු කරගෙන ඒ අප්‍රමාද ධර්ම ඉදිරිපත් කරගන්න ඕන. ඒක සාසන කරපු සේවාවක්. ඉතින් ඒ ඉංගන මොදන් සීවිචින් කරන මේ කතාව පස්සේ මේ අද දවසේත් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මේ භාවනාවට පිළිවෙල කාගේ සිතු පැතිව පරිදි සිද්ධ වුණා ඒක ඉබේ සිද්ධ විදිහක් නෙවෙයි බොහෝ දෙනෙක්ගේ සංවිධාන ශක්ති කාලේ ධනේ ශ්‍රමයේ වැය කිරීම නිසා සිද්ධ වෙලා තියෙන්නේ ඒ සංවිධාන කරන සමහරක් වෙන්නේ හිතනවා දකින්නවා සමහරක් පේන්නත් නැහැ ඉතින් අපි මේ වෙලාවේ ඒ සියලු කෙනීන කෙනී උදව් කරපු සියලු සත්පුරුෂ මණ්ඩල සීපත් කරගෙන ඉදී පටන් මේ දක්වා අපි රැස් කර ගන්නවද කුසල සීපත් කරගෙන අපි ඇත්තට මේ නොඉදිල් වශයෙන් නොඉන්දුල් වශයෙන් මේ කුදල ඒ කුසල් සම්භාරය සාදෘෂ්ටි බාර ගනිත්වා ආරාරගෙන තම තමන්ගේ සපක් සාදා ගන්න අතර මතරත් අපි මේ ආකාරයෙන් කරන බලාපොරොත්තු වෙන සාහසික කටයුතු වලට දිගටම අනුකම්පාවෙන් අපිට අනුග්‍රහ කරත්වා කියලා සාදුකාරය එතකොට මේ නම සඳහන් කරන්න දීච්ච ඒ ඥාතිවදී වගේම යන්තාක් අපේ සංසාරේ මේ භවයේ හෝ පෙර භවයක ඉන් ගන්න පුළුවන් තරක ඥාති සමූහය ඉන්නවනම් අපි පැත්තේ යැත්තු අමතක කළේ නෑ අපි මේ පිනක් කරගත්ත වෙලාව අපි ඥාති ජීවත් කරනවා ඒ ඥාතිවලත් අපි මේ කරන පින සාදු කියලා අනුමතන්නේ නැත්තම් වගක් වගතුවක් වෙන්නේ නෑ අපි යැත්තන්ට ආරාධනා කරනවා ඉන්නා තැනක සිට අපි මේ කරන පින දකිත්වා දැකලා අපි මේ ඥාතින් වෙනුවෙන් පවත්වන සාදුනාදේ අහලා කියනවා සාදු කාර්ක කියන්නේ සිමන් මොදන් විත්වා කියලා නාකින්නේ සාදු කාර්යයක් අපාපටත් මේ සත්පුරුෂ ධර්මයේ සද්ධර්මයේ සගය සත්පුරුෂයන්ගේ ඇසුර ස්වභාවල වේවා සත්පුරුෂ ධර්මයේ සද්ධර්මයේ ප්‍රමේය තුර වේවා නිවන් දක්නා යාති දක්වාම සත්පුරුෂ ආශ්‍රය අපාපටත් වේවා මේ පිළිවෙකට හේතු වාසනා වේවා සාදු ඉතින් මේක තමයි අපි මේ ඉස්තාවතා ඡාති දාන කරන්නේ ඉතින් අපි මේ වචනේ මතක් කරගත්ත මේ අනුමೋದනාවෙන් මතක් කරගත්ත මේ දේ මුදිතාවෙන් ඉෂ්ට කරන්නේ එක්තාවතාචාදී ගාථා සංජානනය එක්තාවතාච කම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දීවා මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධිය එක්තාවතාච කම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්පජන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාචමි සම්පතං සබ්බේ සත්තා මොදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශත්තා චුම්මන්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරාගතන්තු ශාසනං ආකාශත්තා චුම්මන්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තරං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්තරං තුමන් පරං ඉදං ගෝණාචීනං හෝතු සුඛිතා වන්තිනාතියෝ ඉදං ගෝණාචීනං හෝතු සුඛිතා වන්තිනාතියෝ චිරං යෝනාති නං හෝතු චිතාං සුනාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු ආවිපාණි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝති යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාගමෝ සතං සමාගමෝ හෝති යාව නිපානපත්තිය සාදු සාදු සාදු